සමාජිකත්වයෙන් මම ඉවත් කිරීම පිළිබඳව මම ශ්‍රේෂ්ඨාධිකරණයට මේ කරුණු ඉදිරිපත් කරලා තිබෙන්නේ. ඊයේ අදත් ශ්‍රේෂ්ඨාධිකරණය මේ සම්බන්ධයෙන් පූර්ණ විභාගයක් කරලා තිබෙනවා. ඒ අනුව ඉක්මනින් තීරණයක් ලබා දෙයි කියලා මම විශ්වාස කරන්නේ. කෙසේ නමුත් මම ශ්‍රේෂ්ඨාධිකරණය කාය වෙන කාරණේ නිසා නෙවෙයි. මගේ ඉවත් කිරීම මාගේ කිසි කරුණක් නිර්වසන් නැතුව ඉවත් කරලා තිබෙනවා. මට අවස්ථාවක් දුන්නේ නැහැ කියන කරුණු කියන්න. ඒ වගේම මට අවස්ථාවක් දුන්නේ නැහැ මගේ කාරණා පිළිබඳව පැහැදිලි කරන්න. ඒ අනුව තමයි මාව එක පාර්ශ්වක ඉවත් කරලා තිබෙන්නේ. ඉතින් මම එකක් කියන්න ඕනේ මේ වෙලාවේ මම එක්සත් ජාතික පක්ෂයෙන් එහෙම ඉවත් කරන්න පුළුවන් කෙනෙක්ද කියලා විතරක් මම පක්ෂේ නායකයන්ගෙන් අහන්න කැමතියි.